තෙරුවන් සරණයි. ලොකු දෙයක් කියලා ඉන්න තෙරුවන් සරණයි සරණාස. මම ප්‍රාන්තයේ දරවලේ ඉන්න ඇහෙනව මදි. ආ දැන් කතා කරන්න. මම කතා කරන්නේ ගාල්ලේ. ගාල්ලේ බත්තිගම තියෙන ප්‍රදේශයේ. ඊට පස්සේ මම වැඩ කරන්නේ ලංකා විදුලිවල මණ්ඩලයේ. බද්ධිගම් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය. මීට වීඩ කෙනෙක් කියන්නේ ලයිට් බිල් ලියන කෙනෙක් ඇටියට තමයි සේවය කරන්නේ. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් ඇහුවා. ගොඩක් අවබෝධතාවයක් ලබා ගත්තා කියලා හිතනවා. ඊට අමතරව මෙච්චර කල් මං ආපු මාවතේ යම් කිසි වෙනස්කමක් ඒ කේකනා තුළින් මගේ සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මොකද්ද මම මේ අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ මෙච්චර කල් මං ගියේ කොහෙද ඒවා ගැන තියෙන සම්පූර්ණ මගේ මාවත වෙනස් වුණා. වෙනස් වෙලා ඇත්තටම මේ කරපු දේ මේ මෙච්චර කල් මම කියන්නේ වැරදි පැත්තකින් වැරදි කෝණයකින් මේ දිහා බැලුවා දැන් යම් කිසි දර්ශනපතයක් මගේ ජෙනරේට් වෙනවා කියලා මට දැනෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේක මට දැන් කොතනින් පටන් ගන්නද කියලා එහෙම අදහසක් නැහැ. ආ ඒකේ ආයි පැහැදිලි කර මොකක්ද ඒකෙන් අදහස් කරේ? ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කර ධර්මය මේ වෙනකොට මම හිතන්නේ පය මම පහුගිය දවස්වල කොවිඩ් හැදිලා හිටියා. කොවිඩ් හැදෙන්නත් සති 3කට විතර ඉස්සෙල්ලා තමයි මට මේ නාලිකාව ගැන තොරතුරු හම්බ වුනේ. ඊට පස්සේ මම ඇත්තටම මුලදී කැමති වුණේ නැහැ මේක මේ කියන්නේ ශූන්‍යතාවාදය ගැන මම කලින් මේ අහලා තිබුණා. මම නමුත් ඇත්තටම මේ ගැන මගේ තිච්ච වැරදි අවබෝධයක් හරි මොකක් හරි නිසා මම හිතන බොහෝ වෙලාවට වැරදි අවබෝධයක් කියලා මම හිතනවා. මොකද මේ මෙච්චර කල් අහලා තිබුණේ වෙන නිසාම. මේක මේ කර්මජය කරලා ධර්ම අවබෝධය ලබාගෙන මහා ප්‍රාඥයෙක් කියලා ධර්මයේ පැත්තෙන් එහෙම මේකේ ඒක ඒ අසා සිටීමෙන් යම් විස්මතයක් ගොඩනගාගෙන එහෙම කරගන්න දෙයක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. නමුත් මේ දේශනා ඔබ වහන්සේට මාව පැහැදිලි වෙහෙනවද? ඇහෙන ඇහෙන කතා කරා. ඔව්. ඉතින් ඊට පස්සේ මම මුලදී කැමති වුණේ නැහැ. මට මේකට ඇග්‍රී වුණේ නැහැ. මම මේ කියන දේට කියන්නේ චූනිකාවාදී කියන එක. ඒත් මට ඒක මම කිසි දෙයක් මගේ ජීවිතේට කවුරු මොනවා කිව්වත් මම ලේසියෙන් ඒක අහක දාන්නෙත් නෑ ලේසියෙන් වැළඳ ගන්නෙත් නෑ මේ වගේ ස්වභාවය. ඊළඟට ඔබ වහන්සේ මම මගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්නද? කෙටියෙන් අපිට වැදගත් වෙන්නේ ඔබතුමාට තියෙන දහම් ගැටලුවත් ඒ ධර්මයේ සම්බන්ධව තමයි ගොඩාක් කරගන්නේ. ඔව්. ඒ පෞද්ගලික පැත්ත ගොඩාක් අඩු කරලා ධර්මයේ පැත්තට නැඹුරු කරලා කතා කරනවා. ඔබතුමා ඔබ වහන්සේ දේශනා කරන්නා වූ මේ ධර්මය මට හොඳින් වැටහෙනවා. කියන්නේ කරන්න ඕනේ මොකක්ද කියන එක හොඳින් වැටහෙනවා මේ මනස යම් කිසි පිටිවිලි දෙකක් අතර පවතින රික්තමස අවකාශය කොහොමද අවතීර්ණ වෙන්නේ ඒ අවකාශය තුලින් කොහොමද මේ මධ්‍යම ප්‍රතිපදාය අධ්‍යක්ෂ බහිත්‍ය කියන මේ අන්ත දෙකෙන් විඥානය මධ්‍ය කේන්ද්‍රයකට අරගෙන ඒ මධ්‍යයක් කිසිවක් නැහැ කියන අවබෝධය ලබාගෙන ඒකෙන් මේ මේ මාර්ගය වඩන ක්‍රමවේදයක් ගැන තමයි මට දැනට තේරුම් ගිහිලා තියෙන්නේ. ඊළඟට ඔව් කියන්න කමන්නේ. සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා කමන්නේ. ඔව් ඊට පස්සේ මම දිගින් දිගටම දේශනා කියලාම ඒකෙන් මට හුඟක් මේ වැදගත් වුණා අභිඥා දේශනා මම ඊට වැඩියෙන් කැමැත්තෙන් ඇහුවා ඊට අමතරව පිට ගැන අවබෝධ කරගන්න පුළුවන් අනිකුත් දේශනා ඇහුවා ඊට පස්සේ දුක හට ගැනීම දුක සමුදය වන ආකාරය දුක නිරෝධය දුක මේ වගේ ගාමිනී සතරදාය ඥාන ඒ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ඊට අමතරව පටිච්ච සමුප්පාදයේ ආශ්‍රයෙන් දේශනා කරන ධර්මය මහා මංගල සූත්‍රයෙන් දේශනා කරන ධර්මය ඒවා ඉතාම පැහැදිලිව මට කියන්නේ දේශනා ශෛලිය ඉතාම පැහැදිලිව මට අවබෝධ කරගන්න හම්බ වුණා. ඉතාම දරව සතර සතිපට්ඨානය යනත් යම්කි අවබෝධතාවයක් ලබා ගන්න ලැබුණා. මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ මූලික ප්‍රශ්නේ තමයි මට දැන් පටන් ගන්න ඕනේ තැනක් ගැන හරියට මට කොතනින්ද මම පටන් ගන්නද විශාල දේශනා සංඛ්‍යාවක් ඇහුවා. එක දිගටම අහගෙන ගියා. දැන් දැන් ඒක හොඳයි. ඔබතුමාට ඇත්තටම ඇත්තටම ඔබතුමා බුද්ධිමත් කෙනෙක්. කතා කරපු දේවල් වලින් අපිට වැටහුණා. ඔබතුමා ඉවතලන්නෙත් නෑ, බාර ගන්නෙත් නෑ කියන්නේ බුද්ධිමත්කමක් ඒක අපි දකින්නේ. ඒක තමයි හැමෝම කළ යුත්තේ. ඒ කියන්නේ කිව්ව පමණින් කවුරුත් විශ්වාස කළ යුතු නෑ. ඒ බාරගත යුතුත් නෑ. තමන්ට තියෙන විමර්ශන බුද්ධියෙන් සත්‍ය තමා විසින්ම ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනේ. ඒ තමන්ට දැනෙන්න ඕනේ. තමන්ට දැනෙන්න ඕනේ. අන්න එතනයි තියෙන්න ඕනේ. ඒක නැත්තම් අන්ධ භක්තියට යනවා. අදහිදට යනවා. විශ්වාසයට යනවා. මේ ධහම විශ්වාස කරන දෙයක් අදහන දෙයක් නෙමෙයි. මේක තමන්ට දැනෙන දෙයක්. ඒක ඇත්තටම සාන්තිතික ධර්මයක්. මේක මේ ෂණේ පමණයි කියන එක. ක්ෂණ සම්පත්තිය කියන එක. ඒ කියන්නේ මේ ෂණේ පමණයි. මේ ෂණයෙන් එහා දෙයක් නැති බව පෙන්වනවා. චිත්තක්ෂරය. එහෙම නැත්නම් ඒ ෂණයම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ ඉපදුණු දවසින් ඔව් ඔව්. තප්පරයක් දෙන්න ස්වාමීන් වහන්සේ. ඇත්තටම මම ධර්ම දේශනාවලදී හුඟක් වෙලාට ප්‍රයොරිටි දෙන දෙයක් තමයි ඒක විහාර කිරීම කොහොමද මම මේක විහාර කරන්නේ ඒ වගේම කොහොමද මේ කොහොමද මේක මේ දෙන දේ කොහොමද හරියට අවබෝධ කරගන්න එක කියන බේස් එකේ ඉඳන් තමයි මම බොහෝ වෙලාවට ඒවා ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න හුඟක් වෙලාවට හරි ඔව් ඔව් ඒක හොඳයි එතකොට මෙතනදී ඔබතුමාට දැනෙන්නේ නැති මේ මේ මොහොතේම මේ ෂණයේම හටගෙන නිරුද්ධ වෙන චිත්ත ප්‍රවාහයක් මේ තියෙන්නේ කියලා එහෙම නේද ප්‍රවාහයක් වගේම අවබෝධ වෙච්ච තව දෙයක් තමයි ජති ස්වභාවය. ඒ කියන්නේ ඔබවහන්සේ අර දේශනා කර දැන් අයිස් කැටයක් විදිහට ජලයක් ඒක වාසියක් දැන් අපේ මේ ජීවිතයත් ඒ වගේම අපේ චිත්තයත් අපේ කරකටයත් හැම දෙයක්ම මේ ස්වභාවයක් මනුස්ස දේව විකාශන ප්‍රේත අසුර ඒ කියන ස්වභාවයන් ඇත්තටම එකක් ස්වභාවයක් කියන එක මට හොඳින් වැටහෙනවා. ප්‍රවාහයක් දෙයක් කියලා පවතින දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. අන්න හරි. එතන තමයි අපි දේශනා කරන්නේ විදප්පච්චතා පටිච්ච සමුප්පාද ධම්මේස ධම්මං කියන්නේ දෙයක් නෙමෙයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඒක තමයි ඔබතුමා අවබෝධ කරලා තියෙන වැදගත්ම තැන. ඒ කියන්නේ ධර්මයේ පටිච්ච සමුපාද ධම්මේසු ධම්මං කියලා තමයි බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරන්නේ. දේශනාවල සූත්‍ර දේශනාවල පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං. ධම්මය හඳුන්වන්නේ එහෙමයි. ධර්මය කියන එක විග්‍රහ කරන්නේ එහෙමයි. අද විභාග වලට උත්තර දෙන ළමයි පවා අපි දන්නවා මේ පිරිවන්ද වල දහම් පාසල් වල ඔය අමතරම පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා තමයි ධර්මයේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ලෝකෙට පටිච්ච සමුපාදය අවබෝධ කරලා ඒ පටිච්ච සමුපාදය අවබෝධය තුළින් තමයි ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ පටිච්ච සමුපාදය කියන්නේ දෙයක් නැති බව. මධ්‍ය ඥාන කියන එක මධ්‍යම ප්‍රතිපදාව කියන තැන අන්තයක් නැහැ. අන්තයක් තියෙන තැන මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. වැටහෙනවද? ඉතාලම ගැඹුරු ඒ වගේම ඉතාලම නිර්මල ධර්මයක් වෙනවා එතකොට ඒක. ඒකේ සාමාන්‍ය වචනයක් අවශ්‍ය කියන්න වෙන. ඒ කියන්නේ පටිච්ච සමුපාදය මට අවබෝධ වෙච්ච හැටියට බිඳුවේ ඉඳන් 9 දක්වා ලියන ඉලක්කම් ටිකක් ඒකෙදි අපට අපේ ජීවිතේ ඕනෑම භෞතිකයක් ඕනෑම සිතිවිල්ලක් අපිට ඒකට අනුගත කරන්න පුළුවන් ඒක හේතුඵල ධහමට සම්බන්ධ කරගන්න පුළුවන් කියන අවබෝධයත් මට මේ වෙනකොට යම්කිසි ඕ ඇත්තටම මේ මෙතන තියෙන ඇත්තටම විශේෂම දේ තමයි බුදුන් වහන්සේ මේක පණවන්නේ නැහැ බාහිරින් මේක මේක තියෙනවා කියලා පණවන්නේ නැහැ කොහෙවත් අන්තයක් ගන්න ඇත කියන අන්තයකට යන්නේ ඇත නැත අන්ත දෙකෙන් මිදුණු ධර්මයක් එතකොට මෙතන සම්භූත වෙන එකක්. හේතුඵල ධමයක්. හේතු තියෙනකොට තියෙනවා නැතිකොට නැති වෙනවා. පවතින දෙයක් නැහැ. තියෙනවා කියලා ගන්න බෑ. ඉතින් අතිශයම එතරම් තමයි තියෙන ධර්මයේ. අපි අවබෝධ කරන්නේ ඇත්තටම මේ ලෝකයේ අපි හදාගත්ත මේ මේ මේ හදාගත්ත නම් ඒ කියන්නේ මේ શબ્දනේ මේ අපි කතා කරන හැම වචනයක්ම શબ્දයක්නේ. ඒතකොට එතනින්ම වැටෙනවා ධ්වනියක් තරංගයක් තරංගයක පැවැත්මක් නැහැ. පවතින අන්ත දෙකක් නැහැ. ප්‍රවාහයක් තියෙන්නේ. ඒක අපි අර උපමා කරන්නේ ගඟ ගලනවා. වැස්ස වහිනවා. ගඟ කියන්නේ ඇල්ලුවොත් වතුර ටිකක්. ගඟ කියලා දෙයක් නැහැ. එතන ප්‍රවාහයක්. වැස්ස කියලා දෙයක් නැහැ. ඇල්ලුවොත් වතුර බිඳුවා. නමුත් ප්‍රවාහයක් වැස්ස කියන්නේ. එතකොට සිතත් එහෙමයි. චිත්ත ප්‍රවාහයක්. අතර ඔය හුළඟ හමනවා. වැස්ස වහිනවා. ගඟ ගලනවා. ඔය එකකවත් දෙයක් නැහැ. වැස්ස කියලා දෙයක් නැහැ. ඒක දෘෂ්ටියක් වෙනවා. ඒ වැස්ස කියලා දෙයක් නෑ. වැස්ස කියන්නේ අපි ඇත්තටම අපිට ඒක කොහොමද අපිට ඒක හම්බ වෙන්නේ? ඇල්ලුවොත් වතුර ටික. ඊළඟට දැන් ඇත්තටම අපි ගඟ කියන එකේදී අපි මේ යම් කිසි හුදකලාවකට එනවා නම් අපි ගලන ගඟක ගැට්ටක ඉඳන් හිටියොත් අපිට ඒ ගඟේ බොහෝ දේවල් යනවා දකින්න පුළුවන්. නමුත් අපි ගඟේ දිය ප්‍රහාරයට එකතු වුණොත් අපිට අපේ වටේ තියෙන අර දකින දකින ගොඩක් දේවල් වෙනුවට අප වටේ කුඩා ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ ජලකඳත් එක්ක අපි පල්ලෙහාට යනවා. එහෙම අවබෝධයකුත් මට ලැබිලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ සිතුවිල්ල තමයි සිතුවිලි තමයි ඇත්තටම මේ මේ ප්‍රවාහය. ඒ සිතුවිලි ප්‍රවාහය සිතුවිල්ල සිත සිතුවිල්ල ඇතුළට අපි රිංගුවොත්. සිතුවිල්ල ඇත්ත කරගත්තොත් ඒ කියන්නේ ඒ සිතුවිල්ල ඔස්සේ අපි ගලනවා කියන්නේ. අපිට ඒක අර බාහිරින් ඇත්ත දකින්න දේ වෙන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසක. මහණෙනි සිතුවිලි වලට රින්ගන්න එපා කියලා. ඒක සිතුවිලි ඇත්ත කරගන්න ගියොත් වෙන්නේ සිතුවිලි තවදා සත්‍යයක් වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ සියලු සිතුවිලි අනිත්‍යයි. සිතුවිලි එකකවත් සත්‍යයක් නැහැ. ඒ කියන්නේ මේ අපි කතා කරන භාෂාව අපි හදාගත් එකක්. ඒක එහෙම දෙයක් බාහිර නැහැ. බාහිරින් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එතනටත් අවබෝධයෙන් මම ලබාගත් දෙයක් මට කියන්න දෙන්න. ඒ කියන්නේ ඇත්තටම අපි දකින රූපය අපි දැන් මම ඔතනදී එක්සැම්පල් එකක් හැටියට ගත්තේ මගේ ඔෆිස් එකේ ඉංජිනේර. එයා තමයි ප්‍රධානියා. එයා එයා දකින අනිත් අය දැන් මම මම කීප දෙනෙක්ගෙන් අහුවා මේක ඉංජිනේරු කී දෙනෙක් ඉන්නවද? ඇත්තටම මම කිව්වා නෑ ඒ හැමෝම කිව්වා එක්කෙනයි කියලා. මම කිව්වා නෑ එක්කෙනෙක් නෙමෙයි. මෙතන ඉන්න පර්සන්ලා ගන්නට ලෙක්චර් ප්‍රමාණයක් ඉන්නවා. මොකද එක්කෙනෙක් දකින ඉංජිනේරුවා නෙමෙයි අනිත් කෙනා දකින. එක්කෙනෙකුට සලකන ඉංජිනේරුවා එක්කෙනෙකුට සලකන ආකාරයට නෙමෙයි අනිත් අයට සලකන්නේ. එතකොට මේ මේ ඉන්න පිරිසට ඒ ඉංජිනේරුව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ විදිහට බැලුවාම අපි මේ හිතෙන්ම අවාගත්ත මේ රූපයක් නිසා අපි මනසේ ඇති කර ගන්නාම දෙයක් කියලා මට හොඳටම මේ වෙනකොට පැහැදිලි. පැහැදිලි. ඔව් දැන් දැන් දැන් මෙතන තියෙන්නේ අපිට අපි ඉස්සර දැනගත් එකක් තියෙන්නේ. අපිට මේ ආත්ම ස්වභාවය ඒ වුණාට දැනෙනවා. ඔව්. අපේ අපිට මේක දැනුමක් තියෙන්නේ දැන්. මෙහෙම එහෙම දෙයක් නැති බව. මෙතන ආත්මයක් දෙයක් නැති බව. නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මනාකොට දේශනා කරනවා. ඒතම් මම ඒසෝ හමස්වි මේසෝ අත්තා කියන්නේ මම මගේ මගේ ආත්මේ. ඒක හැදෙන්නේ දෘෂ්ටි ඇති නිසායි. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ සත්‍ය අවබෝධ කරන කෙනා නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැති බව. නේතම් මම නේසෝ අමස්මි නමේසෝ අත්ත. ඒතර බුදුන් වහන්සේ ඔව් ඒ ඒ කියන්නේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ඔන්න ඔතනයි අපිට අපිට ලියා ගන්න තියෙන තැන. මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක අපි දැනුමට දැනගන්නේ. මෙතන අපි කියනවා නේද අර අර ආලෝකයට මේ අම්මගේ හැඩතලේ එනකොට අම්මා පුතේ මේ අම්මා කියනකොට ඒ අම්මා කියන සද්දේ අර ආලෝක හැඩතලත් සමගමයි අපිට එන්නේ කියලා. එතකොට ඒක ඒක සම්පටිච්ඡන්න වෙන ඒක එකතු වෙච්ච එක බුදුන් වහන්සේ දිට්ඨ සුත මුත කියලා අර සුවදිනුත් අද අම්මා වෙනවනේ. ඔබතුමාට කෝල් එකක් දීලා අම්මා කියනවා ඔබතුමාගේ අම්මගේ රූපේ මම වෙනවනේ. එතකොට ශබ්දෙට රූපයක් ගැට ගැහිලා තියෙන එකයි සිත කියන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ කතා කරාට මම මේ කතා කරාට ස්වාමීන් වහන්සේට ඇහෙන්නේ මම මගේ කට මගේ කට හඬින් පිට වෙන මගේ කනට ඇහෙන ශබ්දෙවත් ස්වාමීන් වහන්සේගේ කවල් වදන් වලින් පිට වෙන ශබ්ද සංඛ්‍යාත ස්වාමීන් වහන්සේට ඇහෙන එක මට ඇහෙනවා ඒ දෙකම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ යම් කිසි සංඥා හෝමාරාවක් සිද්ධ වෙනවා ඒක නමුත් මේ දෙන්න ඒ දෙන්නට ඇහෙන්නේ දෙකක් කියන එක පැහැදිලි සාමුදාහන. අතර මෙතන ඊටාම ගැඹුරු න්‍යායක් තියෙනවා. ඒක ඔබතුමාට එතන තාම මේ ධර්මාභෝධයත් එක්කයි එතන තියෙනවාද කියලා අපිට දැනුනොත් තමයි අපි ඒ ගැන කතා කරන්නේ. අභිඥා දේශනා අහුවා කිව නිසා ඔබතුමා වැටහිමක් තියෙනවා අපි මොකද්දෝ දෙයක් කියන්න තමයි එහෙම කිව්වේ කියලා. මෙතන ගැඹුරු න්‍යායක් තියෙනවා. ඒ ගැඹුරු න්‍යාය සංඥා ඒ සංඥා මේක තරංග න්‍යායයක්. තරංග කියන්නේ ක්වොන්ටම් න්‍යායය. මෙතන මුළු සේරම අපි ඔබතුමා දන්නා තාපය ගත්තත් තරංග. ශබ්දය ගත්තත් හර්ට්ස් 20000 තරංග. එතකොට අපි වර්ණය ගත්තත් තරංග. එතකොට ආලෝකයත් ආලෝකයත් ආලෝකයත් තරංග මෙතන අපි මේ දකින්නේ මායාවක්. බෑ අපි හිතනද අපි සිරස බලනවානේ ටීවී එකේ. ඔව්. දැන් සිරස මෙතන ලොකු අපි මෙතන ලොකු තිරයක් දාලා අපිට මෙතන ලොකු ෆිල්ම් එකක් බලනවා කියන්නේ එතකොට මේක එන්නේ තරංගයකින් නම් ඒරියල් එකෙන් එතකොට අපිට මේක සකස් කරලා දෙන්නේ මේක හැමතැනම දැන් දේරන සිරස ඔය වගේ දැන් විද්‍යුත් නාලික අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් එහෙනම් මේ අවකාශයේ තියෙනවනම් අපේ ඇස් ඉදිරිපිට තියෙනවනම් අපිට ඒව අල්ලගන්න අර සිස්ටම් එකක් නැති නිසා අපිට ඒව පේන්නේ නැති වෙන්න පුළුවන් නමුත් එහෙමනම් මේ තරංග කියන්නේ ශක්ති ස්වභාවයක් නම් ඒ ශක්ති ස්වභාවය මේ ආවට හැමතැනම තියෙනවා. තියෙනවා. එතකොට මේ ශක්තිය ඇතුලේ මේ වගේ විශාල පුළුල් තිරයක් දාන්න පුළුවන් ඒ මේ ඇහැට නොපෙනෙන අංශු අංශු ස්වභාවයකටත් වැඩිය කියන්න බැරි තරම් කුඩා ඒකකයක්. ඒකකයක් කියන්නත් බැරි ශක්තියට. එතකොට මෙවැනි ස්වභාවයක්. ඔව් තරංග ස්වභාවයක් මෙවැනි ස්වභාවයකින් මේ වගේ විශාල දර්ශනයක් ඉදිරිපත් කරන්න එතන සකස් කරන්න මේ හේතුන් පටිච්ච සම්භූතා කියලා බුදුන් වහන්සේ පෙන්න භූත වෙනවා කියලා පෙන්න සම්භූත වෙනවා කියලා. එතන මෙතන සකස් වෙන්න හේතු තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන් නම්. එතකොට දිව්‍ය ලෝකෙත් මේ වගේ. මේ ඔබතුමා හීනයක් දකිනවා. ඔබතුමා හීනයක් දකිනකොට ඔබතුමාට හීනේ ඇත්ත වගේනේ පේන්නේ. මේ හීනේ අපි කියන්නේ සංඥා කියලා. හීනේ ඉන්නකන් හීනේ ඇත්ත වගේමනේ. අපි ටීවී එක දිහා බලනකොටත් අපි ටීවී එක දිහා බලාගෙන ටීවී එකේ මුකුත් නැහැනේ. ඒක චිත්‍රයක් විතරයි. නමුත් අපිට සැප දුක එනවනේ. අපේ අපේ හිතේ මැවෙන්නේ අපේ හිතේ තියෙන සංඥාමයි. එළියේ එළියේ අපි ඒකට දර්ශකයක් විතරයි. ඔව් අපි අපේ අතුලාන්තේ තමයි චිත්තේන නියති ලෝකේ හදාගන්නේ. ඒකයි බුදුන් වහන්සේ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කියලා කියන්නේ. කාමෝ කියන. තමන්ගේ සිතේ තමයි ලස්සන කැත තියෙන්නේ එළියේ නෙමෙයි. තමුණුයි හිතන්නේ මේක කැතක් කියලා. තමුණුයි හිතන්නේ මේක ලස්සනයි කියලා. දැන් මෙතන මෙතන දැන් කියන්නේ යන්නේ මේකයි. ලොකු කතාවක් කියන්නේ යන්නේ. හීනේදී අපි සැප දුක් විඳිනවා. හීනේ ඇත්තටම අපිට තියෙන සංඥාවක්. සංඥාවක් කියන්නේ අපි දැන් අපිට ශබ්ද සංඥාව පෙන්නුවොත් එහෙම දැන් අපි පොතක් කියවනවා. පොතක් කියවනකොට අපි දකිනවා දැන් මේ පොතේ අකුරු ටිකේ අපි දැන් කියවනවා. මේක අපිට ඕන එකක් කියවන්න පුළුවන්. අම්මා තාත්තා ඕන එකක් කියවන්න පුළුවන්. හැබැයි කියවන එක શબ્දයක්. ඒක શબ્දයක්. අයන්න කිව්වොත් શબ્දයක්. ඒතකොට શબ્දේ බාහිරට පිට වෙන එක නෙමෙයි શબ્ද සංඥාව කියන්නේ. ශබ්ද සංඥාව කියන්නේ චිත්තයක්. අපේ සිත ඇතුලේ තියෙන ශබ්ද සංඥාව අති ගැඹුරුයි මේක. ඒක හීනේ පේන්නේ ඔක්කොම සංඥා. එතන වර්ණත් නැහැ. එතන ශබ්දත් නැහැ. ඇත්තම කිව්වොත්. එතන තියෙන සංඥා සිතුවිලි. අපි සිතුවිලි හිලෙන් දකින්නේ සංඥා. චිත්ත රූප. භෞතික වස්තුන් නැත්තේත් නැහැ. භෞතික භෞතික දෙයක් එතන කොහොමත්ම නැහැ හීනේ. කොහොමත්ම නැහැ. හීනේ තියෙන්නේ තනිකරම මේ ශක්ති ස්වභාවයක් සංඥා. අර අර සිරස අර අර පුරුල් තිරේ වගේ. ඔව්. ටීවී එකට එන පුරුල් තිරේ වගේ දැන් මේ තරංග මේක කියන්නේ අනිත් තාම ගැඹුරු දෙයක්. එතකොට මේ හැම මොහොතෙම මේ චිත්ත ප්‍රවාහය වැඩ කරනවා සිස්ටම් එකේ. හුස්ම වැටෙනවා කියන්නේ මෙතන මැෂින් එක ක්‍රියාත්මක කරගෙන ආයතන සකස් වෙනවා. ස්කන්ධේ හැම මොහොතෙම ඇති වෙනව නැති වෙන ප්‍රවාහය තියෙනවා. මැෂින් එක වැඩ කරනවා. එතකොට මේක හීනෙදි අඩනින්දදි ඒ ඒ චිත්ත සංඥා ඇති වෙනව නැති වෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා හීන පේන්නේ. ගැඹුරු නින්දදි පේන්නේ අඩනින්දදි තමයි ඔක තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි අපේ අපි නිද්‍රාව ඒ අඩ නින්දේ මේ සංඥා ස්වභාවය ඒ ක්‍රියාත්මකයි කියන එකයි. හීන පේනවා කියන එකට හේතුව. එතකොට අපි ටීවී එක දිහා බලනකොටත් ඒ වගේම හීනයක් තමයි දකින්නේ. ඒක අපි හිතෙන් එළියට ආවිලා නැහැ. තිබා වෙන්නේ හිතට උනාට හිතට වතුර බොන්න බෑ කියන්නේ. බඩකිනින් එන්නේ හිතට උනාට හිතට බත් කන්න බෑ කියන්නේ. ඇවිදින්නේ හිතින් උනාට හිතට ඇවිදින්න බෑ කියන්නේ. හිතට කකුල වෙන්න බෑනේ. හිතට කකුල වෙන්නත් බෑ. වේදනාවක් දැනනට කායික වශයෙන් පෙන්නලා පෙන්නුවට ඒක අපි හිතින් විඳින්නේ. ඒකට දැනෙන වේදනාවක්. ඔව්. ඒකේ තමයි වේදනාව ඇති වෙන සංඥාවක්. ඒක මේක සංඥාව තමයි කතාව. සංඥා අபிසංකරණ නිරෝධයක් තමයි නිවන කියන්නේ. මේ සංඥාව සුකුම වෙන එකයි සුගතිය කියන්නේ. එතකොට මේකේ 31 ලෝක ධාතුවම සංඥා ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ හැම එකක්ම මැරෙන්න ඕනේ මේ මොහොතේම දකින්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි ඔබතුමා හීනේ අපි අද අපිටම හීනේ හීනේ ඔබතුමා හීනේ හීනේ දකින්නකොටම ඔබතුමාගේ හුස්ම යනවා. ඔබතුමාගේ ශරීරේ පොළවට වලලා දානවා. පුච්චලා දානවා. ඔබතුමා හීනේ ඉන්නවා හිර වෙලා. හීනේ නැකිලා නැහැ. ඔබතුමා හීනේ නැකිලා නැහැ. ඔබතුමා හීනේ හිර වෙලා ඉන්නවා. ඕක ඕක ඕපපාතික උප්පත්ති අබ්බා බුදුන් වහන්සේ දේශනා කරනවා. වයසට යන්නේ දරුවෝ නැහැ කෑම නැහැ කෑම කන්නේ නැහැ මෙතන කිසිම ලෙඩ වෙන්නේ නැහැ අසනීප නැහැ මුකුත් නැහැ ඕපපාතික උප්පත්තිය ඔය පෙන්නන්නේ ඔය සංඥාව සකස් වෙන එකයි චුතිසිතේ සංඥාව සකස් වෙනවා කියන්නේ ඕපපාතික උප්පත්තිය දිව්‍ය ලෝකේ කියන්නේ ඕකයි වෙන එකක් නැහැ ඒක ශක්තිය ඇතුලේ කල්ප කෝටි ගණන් විශ්වයේ පවතිනකම් සමහරට තියෙනවා දැන් තේරෙනවද ඒකේ භයානකකම් අනිවාර්යෙන්ම මට ඒක ගැඹුරු අර්ථයක් වැටහෙනවා දැන් සංඥාව සංඥාවේ සිරවීම බුදුන් වහන්සේ මේක භයානකම දැකලා තමයි භවයේ චුට්ටක්වත් පතන්න එපා මහණෙනි කියලා කියන්නේ. භවය පතනවා කියන්නේ චිත්ත රූපේ හදනවා. චිත්ත ඒ කියන්නේ අපි අපි මේ ශක්තිය ජෙනරේට් වෙන එකක්. සංඥාවක් පවතින එකක් නෙමෙයි. අපි හදන එකක්. අර අර අපි කියන්නේ බයිසිකලේ ඩයිනමෝවේ ටයර් එකට මේවා කරාම ඉස්සරහා ලයිට් එක පත් වුණා කියලා අපි පොඩි කාලේ පැතුම් බයිසිකලේ ඒ උපමාව ගන්නෙ එතකොට අපි කියන්නේ ඒ මොහොතේමයි ලයිට් එක පත් උනේ ඒ මොහොතේමයි කරන්ට් එක හැදුනේ ඒක එතනම ඇති වෙලා එතනම නැති වුණා කියලා කියන්නේ ඒ වගේම ඒක නවත්තලා තියෙන වෙලාවෙදී කිසිම දෙයක් ශක්තියක් නැහැ ඒක ටයර් කැරකෙන්නේ නැත්තම් මුකුත් නැහැ අර අන්ත දෙකක් කැරකෙන ධන රේන කියලා චුම්බකේ නොගැලපෙන අන්ත දෙකක් කැරකීම තුලයි ශුන්්‍යතාවයේ ශක්තිය කියන්නේ ක්වොන්ටම් පැකට් න්‍යාය ඒ කියන්නේ අන්ත දෙකේ ධන රේන කියලා චුම්බකේ ධන ඍණ අන්ත දෙකේ නොගැලපෙන තැන තමයි අර අර අර ෂෝට් වෙන තැන තමයි ශුන්‍යතාවය තමයි ශක්තිය කියන්නේ. ශක්තිය කියන්නේ අන්න වැටුණාට වඩා වැටුනේ ශුන්‍යතාවය කියන එක මට මොනිටර් වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ. يعني ධන ඍණ අන්ත දෙක මාරු වෙනකොට එතන යම් ශක්තික භාවයක් හට ගන්නවා ඒක අජ්ජත් බහිත කියලා ගන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ අජ්ජත් බහිත කියලා බුදුන් වහන්සේ මේ මේ ක්වොන්ටම් න්‍යාය මේ මේ නොබෙල් තෑග්ග ගන්නේ යුරෝපයේ කෙනෙක් වුණාට ඔය විදේශිකයෙක් වුණාට මේක බුදුන් වහන්සේගේ එයාම කියනවා. එයා Nobel tag අරගෙන එයා කියනවා මේක ආසියාවේ බුද්ධ ලෝකෙට හෙළි කරපු න්‍යායකය. නොගැලපෙන අන්ත දෙකක් අතර අධ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැන බුදුන් වහන්සේ විඥාන ශක්තිය කියන එක පෙන්නවා. හිත හැදෙන හැටි. ඒක තමයි මේ කොන්ටොමියයි තියෙන්නේ. කොන්ටොමියයි ඔය පරීක්ෂණාගාරයක ඔප්පු කරපු එකක් නෙමෙයි. ඒක නිකන් අර බුදුන් වහන්සේගේ න්‍යාය කොලේ කියලා පෙන්නවා විතරයි. එතනින් අහු නැහැ. ඉදිරි ඉදිරි කාලයේදී මීටත් වඩා දේවල් අනිවාර්යයෙන් බුද්ධ ධර්මයෙන් ලෝකයට ඉදිරිපත් වෙයි විද්‍යාව කියලා. අපි දැන්ටමත් කියලා ඉවරයි. අපි කියන්නේ ටච් ෆෝන් එක ටච් කරලා සිතුවිලි යවනවා කියලා. අපි කියන්නේ කරන්ට් වයර් නැතුව කරන්ට් එක යනවා කියලා ලෝකෙ වටේ. අපි අපි දකින්න දෙයක් තියෙනවා. ඒක අභිඥා ඥාන වලට හසු වෙනවා. මහා ගැඹුරු ඥානෙට හසු වෙනවා. අනාගතයේ මේ හිතන්නේ නැති විශාල වේසන ගොඩකුත් ඒක එක්කෙනවා. ඒක පටලැවිලි ගොඩක් සිද්ධ වෙනවා. දැනුත් මේ ෆෝන් නිසා යනවනේ ඒ වගේ මිනිසුන්ට දරා ගන්න බැරි ස්වභාවයක්. විද්‍යුත් ස්වභාව ඒක අමුතුම ස්වභාවයක්. ඒක ඒක දැන් මේක එහෙම මෙහෙම එකක් දෙකක් කියලා වැඩක් නැහැ. කියනවනම් එක දිගට පැහැදිලි කරනවා. නමුත් ඒක ඒක ඒක නෙමෙයි මෙතනදී. ඔබතුමාට වැටහෙනවා ඔබතුමා මේ තාක්ෂණයක අවබෝධයක් තියෙන නිසාම මෙතන මහා විද්‍යාවක් තියෙනවා. මේ අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ ඒ දා ඒ පෙන්නපු පරම සත්‍ය අදටත් එසේමයි. කිසි දවසක තිනින්න බෑ. බුදුන් වහන්සේ පෙන්නන අහුනේ. කිසිම දෙයක් වෙනස් කරන්න බැරි දේවල් තමයි තියෙන්නේ. මෙතන පරමාර්ථ සත්‍යයක් බුදුන් වහන්සේ හෙළි කරනවා. ඒකේ කොයිතරම් ගැඹුරුද කියනවා නම් ප්‍රසාදයේ තුල රූප කලාප 54 පෙන්වන එක. අතිශයින් ගැඹීරයි. මේ කොස් ඇටයකින් පෘථිවිසාරේ දිය කල්ලා උරණ හැටි කියන්න පුළුවන්. උඩට යවන හැටි අඩි අඩි යවනවනේ අඩි 50ක 60ක විශාල දැවැන්ත වෘක්ෂයක් හදනවනේ පෘථිවිසාරයේ උරාගෙන අර පුංචි අඟල් අඟලකට නැති කොස් ඇටයකින් ඒක තියෙන සිස්ටම් එකක් ඒ සිස්ටම් එක කියන්න පුළුවන් ඒ සිස්ටම් එක කරන හැටි කියන්න පුළුවන් හදන හැටි නැතුව පොම්ප කිරීමක් මොකක්වත් නැතුව ඒක අමුතුම කියන්නේ හිතා ගන්න බැරි ක්‍රමවේදයකට යනවා නෑ නෑ මේක අපේ අසමස්ත දිවනාසයට ගෝචර නොවන න්‍යායක් ඒක ඇවිලා ඒක ඇවිල්ලා ඕක තමයි රූප කලාප න්‍යාය. රූප කලාප කියන්නේ තාම විද්‍යාව විද්‍යාවට කවදාවත් ලඟ වෙන්න බෑ. අවුරුදු 100ක් ගියත් ලඟ වෙන්න බෑ. ඒ තරම් ගැඹුරු න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තමයි ඒක ඇත්තටම මේ භෞතිකව ගන්න බෑ. පරික්ෂණාගාරයකට ගන්න බෑ. ඒක ඒක ඊටාම ගැඹුරු න්‍යායක්. දැන් අපි කියනවානේ විශ්වයේ තියෙන එකම ශක්ති ස්වභාවය විශ්ව ශක්තියේ ස්වභාවයෙන් පෘථිවි ශක්තිය හැදෙන්නේ. අර බිග් බෑන් කියන්නේ ඔය ඔබතුමා දන්නවා අයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පෙන්නනවානේ පෘථිවියේ ආරම්භයේ විනාශයෙන් සියල්ලම කියනවානේ. ඒක සර්ච් කරලා බලන්න පුළුවන්. ඔව් ඊටමතර බ්ලැක් හෝල් ගැනත් යම් කතාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් දැන් දැන් බලන්න අර පරමාණු දෙකක් පිපිරි ඒකට ගැටණයෙන් පිපිරීම පරමාණුයේ පිපිරීම පෙන්නනවා. බිග් බෑන් කියලා විශාල පිපිරීමක් කියලා ඒක වේගය තමයි මේ શબ્දේ කියන්නේ. શબ્දේ කියන්නේ වේගයක්, ධ්වනියක්. ඒක තමයි අපි මේ සිත්තේ කියන්නේ. මේක පෙන්නත හැකි. ඒ කියන්නේ ඒ පිපිරීම තුළ වේගය තුළ ඒ වේගයේ තුල තමයි තාමත් පෘථුවිය ඒ වේගයෙන්ම කැරකෙනවා. ඒ වේගයට හසු වෙලා තාමත් කැරකෙනවා. ඒකයි වේගය තුල අර පෘථුවිය අර විශ්වයේ තියෙන ඩාර්ක් මැටර්ස් කියලා අංශ ස්වභාවය ඒ අංශ ස්වභාවයෙන් ඝන වෙන්නේ. ඒ ඝන වෙලා ස්පටිකයක් ඝනයක් පෘථුවියක් හැදෙන්නේ. අදට පෘථුවිය කැරකෙනවානේ. ඒ කැරකෙන කැරකැවීමේ වේගය තුල අර භ්‍රමණය බඹරයක් කරකවනකොට බඹරේම ශක්තියෙන් බඹරේ කැරකෙනවානේ. අන්න ඒක ඒක බඹරේම බලගන්න වෙනවනේ. බඹරේ පොඩ්ඩක් කරකවහම බඹරේම වේගය අරගෙන බඹරේම කලකිනවනේ. අර දෙපැත්තට විසිකන බලයක් කියන. මෙන්න මේ වේගය නිසා ඔව්. ඔව්. බඹරේට වඩා එතන මේ අපිට ගන්න පුළුවන් වෙන්නේ අර අර මැග්නට් අර එතන මෙන්න මෙහෙම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මැග්නට් එක මැග්නට් එක ආණුවට එහාට මෙහාට දුවන මේ ගෙවල් වල පාවිච්චි කරන නිකන් ටෝයි උපකරණයක් තියෙනවා. ඔව් ඔව් ඔව්. හරියයි. ඔව්. හරි. මෙතනදී මේ වේගය නිසාම මේ මේක කැරකෙනවනේ පෘථිවිය තාමත් කැරකෙනවනේ. ඒ කැරකැවීම නිසා තමයි උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ධන ඍණ කියන චුම්බකයක් පෘථිවිය කියන්නේ. ඒක නිසා තමයි ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන්නේ. ඒ ඒක ඒක නිසාම තමයි මේ ගහ කොළන් කෙලින් තියෙන්නේ. ඒක ඒක නිසාම සකස් වුණු සත්‍ය ස්වභාවවල තමයි වතුර හැදෙන්න හේතුව ඔය තියෙන ඔය සීතල උණුසුම ඔය ඔක්කොම ඇවිල්ලා සම්භූත වෙන හැටි. ඒ සම්භූත වෙන හැටි ඔව් ඒක තුල දැන් මේ සත්ත්ව ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අතරම දැනෙන දැනීම් ස්වභාවයක්. දැන් ගස් වලට දැන දැනීම් තියෙනවා. අපි කිව්වාට සෙන්සර් සයිකල ගස් වලට ශබ්දයක් දැම්මහම ගහට සෙන්සර්ස් වලට දැනෙනවා කියලා. ඒ කියන්නේ මේ ශබ්දය කියන එක හැමතැනම දැනෙන එකක්. එකකට මේ හැමතැනටම දැනෙන එකක්. නැති කරන්න බෑ. දැන් මේ මෙන්න මේ ස්වභාවය තමයි විඥාන ශක්තිය කියන එකත් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. එළියේ නැති දෙයක් තියෙනවා කියන මේ මෙතන ස්පාක් වීමක්. ඒ කියන්නේ මෙතන ප්‍රසාදය කියන්නේ දැන් අවුවට මොන හරි දැන් සූර්යා ලෝකයට අපි කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවනේ. ඒ දිලිසෙන එක ස්පාක් වෙන එකනේ. ඒ ස්පාක් එක තුල එකපාරට බය ගැස්සෙන තරම් එනවනේ කම්පනයක් එනවනේ. ඒ කම්පන ශක්තිය තමයි මේ කියන්නේ. ඒ ස්පාක් කියන්නේ. ඒක ප්‍රසාදය කියන්නේ. ඒක ශබ්ද වර්ණ ගන්ධ මේ සියල්ලම ස්පාක් ගොඩක්. ගොඩක් තරංග ගොඩක කම්පන තරංග රිසීව් කරගැනීමක් කරගන්න එතන. මෙතන මේ එකට එකට මේව සම්බූත වෙනවා කියලා කියන වචන තේරුම එකට මේක ඝට්ටණය වීමක්. ඒකටම සම්බූත වෙනවා. ඒ කියන්නේ වර්ණය වර්ණය ඇතුලේ શબ્දෙත් තියෙන. දැන් මොකද එළියෙන් යම් කිසි શબ્දයක් දැම්මොත් ඒක වර්ණේ ඒ මොහොතේ මොකද්ද තියෙන ස්කන්ධය කියන්නේ වර්ණ શબ્ද ටිකමයි. ඒ ටික එකට එනවයි කියන එකයි තේරුම. එකටම එකටම ස්පාක් වෙනවා. එකටම ඒක ඒක හැම මොහොතෙම දැන් මේ සංඥා ස්වභාවය හැම මොහොතෙම චක් කියන්නේ මේක දැන් ඒකයි පෙර සංඥා නව සංඥා කියන්නේ. අර අර ගිනි බෝලයක් අර කොනකට ගිනි වලල්ලක් පේන්නේ. අපිට වලල්ලක් නැහනේ ඒ උනාර කොහෙවත්. අපි ඒක අපි අපිට මැවෙන එකක් නේ. අපි දේ දුන්නක් කියන එකක් කොහෙවත් නැහනේ. අපිට මැවෙන එකක්. ඔව්. දේ දුන්නක් කියලා එකක් කොහෙවත් නැහනේ. අපිට මැවෙන එකක් නේ. නෑ. ඒ වගේ මෙන්න මෙතන මේ ටික තේරම එකට එකට මේ ඒ කියන්නේ මේ ඔය සක්කාය දෘෂ්ටි කියන එක. ඒ කියන්නේ එකට එකට එකතු වීම තමයි අතන මෙතන තියෙන බවට එන ෂෝට් එක. මිලිවොට් 5ක විතර කරන්ට් එකක් ඉපදීමක් තියෙන. මේ මේ මෙතනම මේ චිත්තේම. ඒ කියන්නේ මේ ස්පාර්ක් එක තමයි ආත්මේ. ඕක තමයි ආත්මේ. ඕක තමයි විඥානේ. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙක වෙලා මජ්ජ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා කිව්වේ. බාහිර දෙයක් දැනෙනවා. ඒ දැනෙන එකමයි තියෙනා වගේ ඒ ඒ එන ශක්ති ස්වභාවය තමයි තියෙනා වගේ එන එක. ඒක තමයි ආත්මය. අපිට නැවෙන්නේ. අපිට නැවෙන්නේ. ඒක මේ මොහොතෙන් නැවෙන්නේ. ඇහැ අරින කොටයි ලෝකේ හැදෙන්නේ. ඇහැ වහන කොට ලෝකේ නැහැ කිව්ව එකයි. නෑ. මේ පවතින එකක් නෙමෙයි. ඒ ෂණේම හටගෙන අවුත්වා සම්භූතං උත්හානම් භවිස්සති කිව්ව එකයි. පෙර නොතිබීම මෙතන හට ගන්න, ඉතුරු නැතුවම නිරුද්ධ මේක තමයි සංඛාරා. ඒ ඒ සංඛාරා කියන්නේ දැන් පුංචි ළමයා දැන් ප්‍රභාස්වර සිතින්නේ මව් කුසෙන් එළියට එන්නේ. ඉරිසියා වෛරය ඒව මේ මොනවත් නැහැනේ. ඉර තියනවාද, හඳ තියනවාද, දිව්‍ය ලෝකයක් තියනවාද මොකක්වත්ම දන්නේ නැහැනේ. එයාට ඔක්කොම ඔක්කොම ඩේටා බේස් අර කම්පියුටර් දානවා වගේ දත්ත දානවා වගේනේ වෙන්නේ. ඒ කියන්නේ අර අපි ඒකනේ පෙන්වන්නේ අර උපමාවක් විදිහට මුලින්ම අම්මගේ හැඩතලය එනකොට අම්මා පුතේ මේ අම්මා කියනකොට අර මාස ගාණක් යනකොට අම්මා අම්මා කියලා මේක අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ ප්‍රතිකම්පනය මේ සොරාලෙත් එක්ක වාතෙත් එක්ක විසිල් එක්ක වගේ වදිනවා කියලා කියන්නේ. එයා ඒ ভাইබ්‍රේෂන් එක ගන්නවා. ভাইබ්‍රේෂන් එක එන්නේ. ඒක ගන්නව නෙමෙයි කෙනෙක් නැහැ. මෙතන මෙතන ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ. මෙතන පුජ්‍යලයක් නැහැ. සිස්ටම් එකක් තියෙනවා අවබෝධ කරගන්න. ඒක තමයි ඒක අවබෝධ නොවීමයි අවිද්‍යාව කියන්නේ. නොදන්නකම. එතන ভাইබ්‍රේෂන් ස්පොට් එකක් වගේ අපේ ඒක තමයි විඥානේ. ඕ එතන මේ එන දැන් මේ මොහොතේ ඔබතුමා අස්සාරනකොට මෙතන තියෙන ස්කන්ධේ මීට පෙර ස්කන්ධයකට ටැලි වෙනවා. ඒ මොහොතේ තිබුණු શબ્දේ මේ මොහොතේ නේ ඒක. ඒක ප්‍රතිකම්පන සිස්ටම් එක. ඒ කියන්නේ මෙතන මෙතන ඒක අපි මෙතන කම්පන. මෙතන ආත්ම කතාවක් නෑ. මේක මේක සවිඥානික මනසට අසු වෙන්නේ මේක අනාත්ම ධර්මයක්. අවිඥානික මනසට හසු වෙන්නේ. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ මේ ශුන්‍යතා පටිසංයුත්ත දේශන අනාගතේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ ඒ නිසා මේ ශාසනය විනාශ වෙනවා කියලායි කියන්නේ. මේක අවබෝධ නැති වෙනවා. අවබෝධ අවබෝධ කර නොගැනීමයි හේතුව. මෙතන අනාත්ම ධර්මයක් තියෙනවා කියන්නේ. ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභ අයං උච්චේ ಜಾති කියලා බුදුන් වහන්සේ ಜಾතිය පනවන ඇත්තේ උපතයි මහණෙනි උපත කියලා. අපිට ඒක පෙන්නත හැකි බුදුන් වහන්සේගේ සූත්‍රවලින්. බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. මහණෙනි අවුන මට ඒක පොඩි ස්වාමීන් වහන්සේ අවුන මට ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ ඇත්තට හොඳට මනාව පැහැදිලි වෙනවා පැහැදිලි නේ ඒක ඒක තමයි පෙර සංඥා නව සංඥා පුරාණ විදම් භික්කවේ කම්මම් වදාමි කියන්නේ. අපි අතීතේ ඉන්නේ කියන්නේ. මේ හැම හැම සංඥාවක්ම පෙර සංඥාවක්. වර්තමානයක් නැහැ කවවත්. ඒක අතීත අනාත්ම ගම්මේ අනප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත්තාත්‍ර විපස්සති කිය. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. අපි මේ මොහොතේන එකත් මේ මොහොතේට අයිති නෑ. ඒකත් අතීත සංඥාවක්. ඒක චතුප්පහත ඥානය කියලා කියන්නේ. මේ මොහොතේට එන මේ ෂණේ විතරයි අපිට තියෙන්නේ. හැබැයි මේ ෂණේ උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියලා කියන්නේ. තිතියක් නෑ මහණෙනි කියලා කියන්නේ. තියෙන දෙයක් නෙමෙයි කියනවා. ඒක අන්‍ය ආකාරයකටපත් වෙනවා කියනවා. මේ ශරණේ මේ ශරණයක් පවතින්නේ නැහැ කියනවා. ඒකත් එතනම නැති ඒ කියන්නේ අති වෙලා නැති වෙන එක විතරයි වෙන්නේ. තියෙන එකක් නැහැ කියනවා. එතන අන්‍ය ඒ කියන්නේ අනිත්‍යතාවය කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහය කියන එක. ඔබතුමාගේ ප්‍රවාහයක් කියලා. ඔව්. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි චිත්තේ කියන්නේ. තියෙන එක නෙවෙයි ස්පාක් ගොඩක් කිව්වේ ඒකයි. ස්පාක් ගොඩක තියෙන එකක් නැහැ. ෂෝට් ෂෝට් ගොඩක්. ඒක ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ගඟ ගලනවා කිව්වේ ඒකයි. තියෙන ගඟක් නැහැ, පවතින්නේ නැහැ, නවතින්නේ නැහැ. අතිරණ නැතින ප්‍රවාහයක් කිව්වේ ඒකයි. මෙතන වේගයක් තියෙන. ඒකයි වේගය වේගයක් තමයි චිත්තය කියන්නේ කියලා. ඒක මේක සෝතේ කියන්නේ. සෝතේ කියන්නේ ඕජාව කියන්නේ වේගය. ඒකයි තාමත් බිග් බෑන් යන්නේ මේ. අර බිග් බෑන් අර අර පිපිරීම යන්නේ මේ තාම. ඒක විශ්ව පෘථුවියත් එහෙම තාම කරකිනවා. ඒ වේගය තුල තමයි අපි මේ කෙලින් හිටියන කෙලින් ඉන්න භ්‍රමණය නිසා, බඹරේ නිසා. එහෙම දෙයක් නැහැ. ඕසෝන ස්තරය හැදිලා තියෙන බල ගැන්වෙලා තියෙන මේ කරකැවීම නිසා. මේ වේගය තුලයි චිත්තෙත් හැදේ. චිත්තෙත් වේගයක්, ආලෝකෙත් වේගයක්, ඔක්කොම වේගය, ඔක්කොම තරංගයක් තියෙන දෝනියක්. මේ ක්වොන්ටම් න්‍යායය තියෙන. බොහොමයක්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ මට කියන්නේ ගොඩක් निराකරණය වුණා නිස්සබ්ද වහගෙන ඉතියක්. බුදුමාකාර කතාවක්. මේක හැම පැත්තෙම අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේක අවබෝධ කරන එක සුකර නැහැ, පහසු නැහැ. මේක අති ගැඹීර දේශනයක්. එතනයි මං හිර වෙලා ඉන්නේ ස්වාමීනාට පොතෙන් පටන් ගන්නද කියලා. මේක පටන් ගන්න මෙතනින් බුදුන් වහන්සේ පෙන්නනවා. චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ අපි එක පෙන්නන්නේ බුදුමාකාර ආකාරයක. ප්‍රායෝගික ප්‍රායෝගිකව අභ්‍යන්තරයෙන් අපිට පොත් අවශ්‍ය නැහැ. මේක දර්ශනේ මේක දිට්ඨිය තියෙන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය සත්‍ය දැක්ම තියෙනවා. දන්නවා මේක වෙන හැටි. ඒ ඒක ඔබතුමාට ගන්න එක ඔබතුමාගේ වැඩක්. අපිට පණිවිඩය කියත හැකි. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කිය. මෙතන අපිට ඉස්සරහට එනවනේ දැන් අරමුණ. දැන් මේ පැත්ත බලනකොට අපිට පේනවනේ දිත්‍ය. දිව බලනකොටම අපිට එහෙම පේනවනේ මේක ඔළුව පහර කරනකොට වටේට පොත දකින්න හිතන්නේ මේ දිත්‍ය දකින්න, විත්‍ය දකින්න හිතන්නේ මේ මල දකින්නේ. ඔය වගේ ඔළුව වටයක් අරකනකොට වටේම මේ අරමුණු එනවා යනවනේ. මැකි මැකි යනවා නිරුද්ධ වෙවි යනවා පොතේ පොතේ පොත දකිනකොට එතන නිල් පාටයි එතන ඔක්කොම වෙනස් අතන ආයි දිත්‍ය දකිනකොට සුදු පාටයි එතන ස්කන්ධ ටික වෙනස් වේදනා සංඥා සංකාර කියන්නේ වේදනා කියන්නේ විඳින අර ආලෝක කිරණේ ආලෝක කිරණේ සම සංඥාව ඒ සංඥාව තමයි පෙර සංඥාත් එක්ක එවම එවලම එනවා ඒක වේගෙන් එනවා තාමත් වේගය තුල ඉන්නේ අර ඉපදෙන මේ මොහොතේ කියලා දෙකක් නෑ එකම වේගය එකම අති ගැඹුරු විශාල වේගයක් මේක දැන් තේරෙනවා චිත්තේ වේගය ගැන නම් හිතා ගන්න අමාරුයි. ඇත්තටම ඉතාලම වේගයක් හිතන්නේ ගුවන් විදුලි තරංග රූපවාහිනී තරංග විද්‍යුතයේ අනෙක් හැම දෙයක් අපරේ 186000ක් වේගෙන් යන විදුලි තරංගයක් තමයි වැඩිපුරම කියන්නේ ඊටත් වඩා ගොඩක් වේගයක් කියන එක නම් වැටහිලා තියෙන ස්වාමීන් වහන්සේ. දැන් ඔබතුමාට අනුරාධපුරයට ගියොත් ඔබතුමා කරන්නේ S2 ඇරලා බලලා ආය S2 පියාගෙන ඒ චිත්‍ර ඒ රූපේ හිතේ තියාගන්නේ වදින් අනුරාධපුරයේ එතන එතනදී ඇස් දෙක අරලා බලනවා. ආයි වහනවනේ වෙන දෙයක් මේ හිතට කරන්න බෑ. හිතට හිතට අනුරාධපුරේ මේ රුවන්වැලි මහසෑය ගන්න බෑනේ ඇතුළට. ඇඟ ඇතුළට. රුවන්වැලි සෑය ගාවට ගියත් ඇස් දෙක අරලා බලලා ආයි වහන එකනේ කර. ඒවා ඇස් දෙක පියාගෙන වඳින එකනේ කර. ඇස් දෙක අරගෙන වැන්දත් පියාගෙන වැන්දත් අපේ හිතින් හිතන එකනේ ඉතින්. හිතේ මවාගත්ත රූපයකට තමයි වඳින්නේ. වඳින්නේ. දැන් ගෙදර ආවිලා ඔබ ඔබතුමා දැන් මේ මොහොතේ ඇස් දෙක පියාගෙන රුවන්වැලි සෑය සීකල්ලා වැන්දත් දෙකම එක නෙමෙයි. එකක් නෑ බලාගෙන ගියාම අතන සිද්ධ වෙන දේ දැන් ඔතන කාලයක් තියෙනවා එහෙම නෑ මේ කාලයක් නෑ මේ සංඥාවට කාලයක් නෑ ඒක අකාලික දහමක් ඒක සංඥාවක් විතරයි අපි අසුරු කරන්නේ සංඥාවට කාලයක් නෑ වැටුණා ස්වාමීන් වහන්සේ කාලය කියන්නේ සිතුවිලි ආලෝකයට වේගයක් තිබුණත් ගමන් කරන අනිත් තරංග වලට වේගයක් තිබුණත් ඇත්තටම මෙතනදී මේ කාලයක් පනවන්න බෑ කියන එක වැටුණා ගෝවාන්ටික දේශනාව. දැන් ඔබ ඔබ ඔබතුමා ටීවී එකේ හරි දැක්ක දෙයක් තමයි පෙර සංඥාවක් තමයි දැනුත් ඇමරිකාව කියලා හිතන් ඉන්නේ. දැක්කේ නැත්නම් හරි අහුනේ නැත්නම් හරි ඔබතුමා දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙම තමයි ලෝකෙ කොහොමද දන්නේ නැහැ. එතකොට මේකේ තියෙන සංඥාවක් විතරයි. සංඥාව කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මෙතන ශක්ෂ මේ ඇවිල්ලා මේ සිස්ටම් එක දැන් හොඳට ඔබතුමාට විවෘත වෙනවා. අපි හිතමු ඔබතුමා අභ්‍යවකාශයේ ඉපදුනා කියලා. එතකොට ඔය කියන එක රූපයක්වත් නැහැනේ. සංඥාවක්වත් නැහැනේ. එහෙනම් ඔබතුමත් නැහැ. සේරම නිෂ්ක්‍රිය වෙනවා. ආත්මයක් නැහැ මෙතන තියෙන්නේ කණ්ණාඩියට දැන් කණ්ණාඩිය කණ්ණාඩිය තමයි අපි හිතන්නේ අපේ ඇස් දෙක කණ්ණාඩිය කියලා. දැන් කණ්ණාඩියට වැටෙනවනේ එළියේ තියෙනවා සේරම. ඔව්. දැන් කණ්ණාඩිය තියෙනවද ඔවා? කිසිවක් නැහැ. ඒක ආයි වෙන ඕන ඕනෑම දෙයක්. දැන් මේ වගේ තමයි දිත්තේ දිත්ත මත්තන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ෂෝට් වෙන්නේ නැත්තම්, ස්පාක් වෙන්නේ නැත්තම්, දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. ඒ කියන්නේ ෂෝට් වුණු නිසා තමයි අර සද්දයක් මුල ඉඳන් දැන් දැනුත් ඒ සද්ද තියෙන්නේ. අපි මෙතන මෙතන ඇවිල්ලා මෙතන ස්පාක් වෙන එක ඒ දැන් දැන් කණ්ණාඩියට ෂෝට් වෙන්නේ නැහැ නේ මොකුත්. දැන් කණ්ණාඩිය උනට ඔක්කොම වැටිලානේ තියෙන්නේ. එළියේ තියෙන ඒවා. දැන් මේ වගේ අපේ S2ට ඔක්කොම දැන් මෙහෙම වැටෙනවානේ. දැන් වැටෙන එක මෙතන ෂෝට් එකක් තියෙනවානේ. මෙතන කම්පනයක් එනවානේ. එතන ස්පාර්ක් එකක් තියෙනවානේ. අන්න ස්පාර්ක් එකයි ආත් මේ ස්පාර්ක් නොවනවා නම් මේක නේ චිත්‍රයක් විතරයි. එළියේ තියෙන එකට පණ ගැන්වීමක් එන්නේ නැහැ. විඥානේ එඩිට් කරලා ගන්න එකක් වගේද ස්වාමීන් වහන්සේ එතකොට විඥානේ කියලා පනවගන්නේ විඥානික පනවන එකකුත් නැහැ. මේ දෙයක් කියලා දෙයක් නැහැ. සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ඇවිල්ලා මේක ඇවිල්ලා අර අතන ආලෝකයේ හැඩ අම්මගේ හැඩතල එතනින්ම තමයි එකම ඒ ඒ අඹ කොලේ වගේ තමයි මුළු අඹ ගහේ කොළ 5000ම දැක්කා වගේ තමයි එක කොලේ හරියට දැක්කා. ඒ කියන්නේ එක සිතක් හරියට දැක්කා. ඒකයි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ මේවා සකස් වෙනවා. ඒ සකස් වෙන එක තමයි සංඛාරා කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා එකතු වීමයි සංඛාරා කියන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. විඥාන කියන්නේ දැන ගැනීම සංඥාවම තමයි. ඒක සංඥාව කියන්නේ ස්පාක් එක. තා පැත්තකින්. එතකොට මෙතන අම්මා අම්මගේ හැඩතලේ එනකොට බාහිරින් එනවනේ සද්දයක් අම්මා කියලා දෙක එකට එකතු වෙච්ච එකයි ස්පාක් එක. ඒ ඒ શબ્දෙට ඒ ඒ සියල්ල එක එකතු වුණානේ. ඒක ඒක ඒක එතන ඉවර වෙන්නේ නැහනේ. ඒක ඒක ආ එතන ඒ ඒ ස්පාක් වීම දිගටම ඒ කියන්නේ මේක නිකන් තොරණේ ලයිට් දාලා වගේ. ඒ කියන්නේ අර ගිනි බෝලේ කැරකෙනවා වගේ. මේක වේගයෙන් අර කාටුන් එක හැදෙනවා වගේ රූප පේරියට ගලනවා. ක්ෂණයක වේගෙන් ඒ කියන්නේ ක්ෂණයක වේගෙන් මේ මේක මේක අර චිත්තක්ෂණ 17ක් සිතක් හැදෙන්න යනවා කියලා පෙන්නන්නේ අභිධර්මයේ. එතකොට ඒක පෙන්නවනේ මේක රූපකලාප 54 මේ මේ හැදෙන හැටි වේගයක් පෙන්නන්නේ තනි කරන්. ඒ කියන්නේ මේ අර කාටුන් එක හදනකොට ඉස්සර අපි අර මේ අපි රීල් එකක් දාලා ෆොටෝ ගත්තේ. ඒ රීල් එක ඊට පස්සේ දිගහැරියාම රූප පේලියට තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ මෙතන ස්පාක් ගොඩාක් ගලනවා වේගෙන්. ටික ටිකට අර ගඟ ගලන්නා වගේ ගඟ ගලන්නා වගේ දැන් මේ පැත්ත බලන් ඉනවා කියලා අපි හිතුවට ඒ රූප ගොඩාක් ගලනවා ඒක වේගේ ඒ බලන් ක්ෂණයක් ක්ෂණයක් පස්සේ රූප ගලනවා නවතින්නේ පරයන්කේ ඉන්න වෙලාවට එහෙම ඇත්තට මේ දැනෙනවා. පිළි ගලාගෙන ඉන්නව දැනෙනවා හොඳට. නමුත් ඒක කියන්නේ කොහොමද මේක පාලනය කරන්නේ? දැන් මේ මොහොතේ දැන් මේ මොහොතේ શબ્දයක් දැන් දැන් කවුරු හරි අම්මා කියලා කෝල් එකක් දුන්නා කියෝ. අම්මා කියලා අර අර රූපෙත් එනවා. හා අම්මගේ රූපේ ඔබට එනවා. ඔබතුමාට එනවා. අම්මගේ රූපේ එනවනේ කෝල් එකක් දීලා අම්මා කිව්වා. ඒක ශබ්ද විතරයි මේ මේ මෙතන සංඥාවක් දැන් ඇසුරු කරන්නේ. බාහිර තියෙන මේ මේ මේ අපි භෞතිකව මේක හිතන්න ගියොත් තමයි තේරෙන්නේ නැත්තේ. මේක සංඥාව කියලා ගත්තාම තේරෙනවා. දැන් අපි කියන්නේ අපි අපි දැන් මෙහෙම කියවනේ දැන් හීනේ පේන්නේ අපි කියන්නේ එතන චිත්ත දැන් එතන ශබ්දයක් තිබුණාට ශබ්ද සංඥාවක් කිව්වා චිත්තයක් කිව්වා දැන් ඒතකොට ශබ්ද සංඥාවක් දැන් අපි පොත කියවන එක සංඥාවක් කිව්වනේ ශබ්ද සංඥාවක් කිව්වනේ ඔව් ශබ්ද සංඥාව කියන්නේ ශබ්දය ඇහෙන එකක් නෙමෙයිනේ එහෙමයි ස්වාමීනි එතකොට ඒක ඒක ශබ්ද සංඥාවක් නේ මේ අපි ඔක්කොම මේ අම්මා තාත්තා ඔක්කොම ශබ්දනේ ඒ ශබ්ද දැන් කාටවත් ඇහෙන කියවන්නේ නැතුණාට මේ හිතනවා කියන්නේ ඔක්කොම ශබ්දනේ ඒක සංඥාවක් ඒ සංඥාව තමයි අරූපය කියලා පෙන්නන්නේ බුදුන් වහන්සේ. ඒක හරි ගැඹුරුයි. වැටහෙනවද ඒක? මේ මේ ශබ්ද මෙහෙමයි. වර්ණ සංඥා, ශබ්ද සංඥා, රූප සංඥා මේ අපි ඇසුරු කරන්නේ බුදුන් වහන්සේ රූප සංඥා කියන සේරටම. රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්ති කියන්නේ මේ සේරම රුප්පණේ වෙන එකයි. රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කිව්වේ රුප්පණේ කියන්නේ ඉද්දෙනවා කියන්නේ ස්පාක් වෙනවා කියන්නේ අර අය කට්ටකින් අනිනවා වගේ ඒ මොහොතේම ගැස් වෙනවා වගේ එකක්. ඒක මිලිවොට් 5ක වගේ ඒ මොහොතේම කරන්ට් එකක් උපදිනවා. එසේ ස්වාමීනි. ඒ කරන්ට් එක තමයි මේ අපේ මේ තව කෙනෙක්ට ගහන්න කේන්තිය ඉරිසියා වෛරය ඒ ඒව එනකොට ඒ ශක්තිය තමයි මේ සුසුඤ්ඤාව හරහා ස්නායු පද්ධතිය හරහා මේ මේ අර බැලුම් බෝලේ වගේ ආස්වාස ප්‍රාස්වාස වාතය නිසා මේ අපිට කිලෝ 75 බර දැනෙන්නේ නැහැ. නමුත් මේ බැලුම් බෝලේ අර පිම්බුවාම හැල් වෙන උඩ යනවනේ. අන්න ඒ වගේ මේ ශරීරේ අපිට දැනෙන්නේ නැත්තේ ඒකයි. නමුත් අර පුංචි කරන්ට් එකේ ලොකු බලයක් අරන් තව කෙනෙකුට ගැහුවොත් අර මේ මේ අර සාමාන්‍යයෙන් මේකේ අතර තියෙන ඒ දැරනොත් එහෙම බරයිනේ. අන්න ඒ වගේ ඒ ඒ ඒ බර තමයි වදින්නේ. බලයක් වගේ. කියන්නේ කොහොම පැහැදිලි. ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්නකොට අපේ කිසිම ශක්තියක් නැහැ කියලා අපි මහ පොළොවේ හිටගෙන ඉන්නවා. නමුත් අපි යම් කිසි කෙනෙකුට පහරක් දුන්නොත් ඒක එයා කෙනාට කිලෝ ගාණක් ලොකු වේට් එකක් එයාට එනවා. නමුත් ඇත්තටම කොහෙන්ද ආවේ කියන එක මට ඔබ වහන්සේ දැන් කිව්වට පස්සේ තමයි මතක් වුනේ. ඒ කියන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා අවබෝධුනේ ඔබ වහන්සේ කිව්වට පස්සේ. ඒක පුදුමාකාරයි ඒක අවබෝධ කරගන්නේ. මේකේ ලහුතා මුදුතා කම්යන්තතා කියලා ඒ රූප ඒ නිප්පන්ත රූප මේ શબ્දේ බව කතා කරනකම එහෙම. ඒක ඒක හිතන එක ඒ හිතන ඒ හිතන શબ્දේ තමයි තරලෙ පිට වෙන්නේ. අර ශබ්ද සංඥාව අම්මා කියන ශබ්ද සංඥාව සොරාලේ විසිලක වගේ වාස වාර ප්‍රාසස වාතයත් එක්ක එහෙම පිට වෙනවා. නිතරම ආස්වාස ප්‍රාසවාසය අපි හිතන්නේ නැතොත් සිද්ධ වෙනවා. ඒ ඒ ඒක අර නිකන් අර පිඹ පිඹ ඉන්නවා වගේ අර බටනලාවේ අර හිල් ටික එහෙට මෙහෙට කරනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. සොර අර සොර කම්පන එළියට ශබ්ද එන එක. අපි මේ ආත්ම කතාව මේක නෑ. ඒත් අපෙන් පිට වෙන දෙයක්ද යම් කිසි තැනකට යන්නේ කියන එක අපි දන්නේ නැහැ ඇත්තටම. මෙතන මෙතන තියෙන තනිකරම සංඥාවක්. ඒ සංඥාවයි මේ මේ මේ මේ සම්පූර්ණ ධර්මෙම කැටි වෙනවා සංඥාවට. මේ සංඥා සංඥා කියන්නේ වර්ණත් නෙමෙයි, ශබ්දත් නෙමෙයි. නමුත් අපිට බාහිරෙන් දැනෙන්නේ එහෙමයි. එහෙමයි ස්වාමීනි. නමුත් අපි හීනෙන් හීනේ හීනේ තියෙන සංඥා ගොඩක් විතරයි. සිතුවිලි විතරයි. එතකොට එතන අපි හීනේ හීනේ සැප දුක් විඳිනවා. එතකොට අපි ටීවී එක බලලා සැප දුක් විඳිනවා. එතනත් ඉන්නේ අපේ හිත ඇතුළේම. එළියට අවිල්ලා නැහැ. ඒකයි කිව්වේ හිතට වතුර බොන්න බෑ. හිතට නමුත් තිබා එනවා. හිතට වතුර බීලත් නැහැ. එතකොට තිබා ආවේ හිතට නම් කවුද වතුර බීවේ? එතකොට බඩකිනි වෙන්නේ හිතට නම් කවුද බත් කෑවේ? එතකොට ඇවිදින්න ඕනේ හිතට නම් කවුද ඇවිද්දේ? මෙතන සිතට සිතට මුකුත් කරන්න බෑ. සිතට පුළුවන් සංඥාද? සිතට දැන් මේ shabdේ සිතට බෑ shabdේ පිට කරන්න. ඒක සංඥා. සිතට ඔක්කොම සංඥා විතරයි. අපි අවසානයේ මේ සංඥා ගුලියක්. ඒකයි මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කියන්නේ. ධම්මංච පටිච්ච රූපේච උපත එතන ධම්මච්ච මෙතන ධර්මයේ ඒ කියන්නේ මනසංච පටිච්ච ධම්මේසු උප්පද්දති මනෝවිඤ්ඤාණ කියන එක. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඤ්ඤාණ කියන එක. චක්කුංච පටිච්ච රූපේජ මනසෙන් මනස පටිච්ච චක්කු වෙනකොට මනස පටිච්ච කරගන්නවා. ඔව් මනස පටිච්ච ධම්මේසු උපද්දේ මනෝවිඤ්ඤාණ. මනෝවිඤ්ඤාණ. ඒතර මනෝවිඤ්ඤාණ නෙමෙයි ඔක්කොම මේව කරන්නේ. දැන් එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ ඒවා ඒවා ඒවට දැන ඒව ඒව නෙමෙයි ඒව දන්නේ මේ පොතක්ද මේසයක්ද කියලා. ඒක මනෝවිඤ්ඤාණ සංඥා වලින් එකතු කරලා ගන්න එක. දැන් චක්කු විඤ්ඤාණයට වාසන විතරයි, සෝත විඤ්ඤාණයට ශබ්ද විතරයි, එතකොට ගහන විඤ්ඤාණ ඒ ඒ ශබ්දේ ශබ්දයක් විතරයි. වර්ණේ වර්ණයක් විතරයි. ඒව එකතු වෙන්නේ මනෝ විඤ්ඤාණේ. අර අර මේ මේ මේ සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ සිස්ටම් එක ඇවිල්ලා හරියට නිකන් අර කම්පියුටර් එකේ කැමරාව, ස්පීකර් එක, දන්නවනේ අර අර අයිටම් ටිකක් අර කම්පියුටර් හදලා රොබෝ වගේ. ඒ වගේ තමයි අසකන දිවනාසය කියන්නේ. ඒව ඒවට බෑ. ඒව එකතු කරලා අන්තිමටම අර මද බෝඩ් එකේනේ අර අර මේ අපි වෙනම මෙමරියේ අර ඒකනින් දැන් ඒ වගේ මෙතන මාස්ටර් මයින්ඩ් එකක්. මෙතන මෙතන ඇත්තටම මේ අන්තිමට මනස ඇතුළු කරලා තියෙන්නේ පිළියෙන් එන ශබ්දත් නෙමෙයි වර්ණත් නෙමෙයි සංඥා විතරයි. සංඥා වල තියෙන කම්පන චංචල විතරයි. ස්වාමීන් වහන්සේ වචන නැද්ද විනාඩි 7ක් වෙන්න. ඇත්තටම මගේ ලිහිච්ච නැති මේ කතා කරපු ක්ෂණ කාලය තුර වුණත් ඇත්තටම මම ගොඩක් මම ප්‍රශ්න විසඳගත්තා. ගොඩක් මට ලිහුණා මේ මේ අවබෝධ නොවිච්ච තැන් ඔබ වහන්සේ විසින් මට ගොඩක් පාදල දුන්නා. මෙතන වටිනාම තැන තමයි ඔබතුමා මේ ෂනේ මේ සිත මෙතන නිරුද්ධ වෙනවනේ. මේ සිත ලෝකයක් නැත්තම් නැහැ කියලා අවබෝධ වුණොත් ආත්මයක් නැහැ කියලා අවබෝධ වුණොත් මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා අවබෝධ වුණොත් එක දිගට ඉන්න කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණොත් මේ ෂනේ විතරයි කියලා අවබෝධ වුණොත් එක එක දිගට පවතින හිතක් නැහැ හිතනේ මැරෙන්නේ හිත මැරෙන නිසානේ කය වල්ලන්නේ හැබැයි එහෙම මැරෙන කෙනෙක් හම්බ වෙන්නේ මේ එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ඒතකොට මේ ෂණේ විතරයි. ෂණ සම්පත්තිය එන්නේ බුද්ධක්ෂණයට අවදි වෙන්නේ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වල සිතුවිලි වලට එහා ගිය අවදියක් ඇති වෙනවා. තමන්ගේ සිතෙන් තමන් මිදිලා අවදිමත් ස්වභාවය මේ අවබෝධය තුළ ඇති වෙනවා. මේක මේක තවත් එහාට දැන් ප්‍රතිපදාව පැත්තට යන්න ඕනේ. එතන තමයි මේ අපි අර කියන්න ගියේ. ඒ කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් වේගෙන් මේ පැහැදිලි කරේ ඒ කියන්නේ මේක ගැටලුවක් නෑ ඔබ වහන්සේගේ වේගය මට හොඳට ගැළපෙනවා. ගැළපෙනවා. එහෙමනම් ඔබතුමාට ඉස්සල්ලාම පෙන්නන්න ඕනේ මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා වැටහෙනවා. දේශනාවලින් ඇහුවා. ඒක වැටේ. එතකොට ඒ දැන් අපි අපි දැන් පුළුවන් තරම් මේ අඩු කරන්න ඕනේ. නැත්තම් මේ ගොඩාක් පරාසයක් යනකොට අවශ්‍ය තැන අසු වෙන්නේ. එතකොට දිව්‍ය ලෝකය කියන්නේ එතකොට ඒව ගැන ගැටලු නෑ. මේ 31 ලෝක ධාතුව මේ සංකාරයක් කියන එක සිතක සිතක සංඥා ගොඩක් ඒ දේශනාව මට හොඳටම පැහැදිලි තියෙනවා. පැහැදිලි වුණා හීනේ තුල හිර වෙනවා වගේ අවසාන සිත මෙතන සුසිත යනකොටම ඒ සංඥාව එතනම හිර වෙනවා කියන එක. එතකොට ඒක ඒක එතකොට වැටහුණා මේ සිරස මෙතන පුළුල් tire දානවා වගේ ශක්තිය ඇතුලේ ඒක තියෙන තනක් නැහැ කියලා. ඒ වගේම තරංගයක් අර එක තැනකින් තව තැනකට ගමන් කරනකොට ඒ තරංගයේ කිසිම ධාතුවක් යන්නේ නැහැ. යන්නේ නැහැ. කම්පනයක් විතරයි යන්නේ නැහැ කියන එක. ඔව් ඒකනේ අපි කියන්නේ අර ස්විමින් පූල් එකට එක්කෙනෙක් පැන්නහම නැත්තම් වතුර භාජනයට ගලක් දැම්මහම එතන වතුර යනවා නෙමේ. එතන වලලු හැදි හැදි ගිහිල්ලා එතන තියෙන ජලාංශුයි කෙරෝලි තියෙන එකයි වදින්නේ මෙතනින් කවුරුත් යනවා නෙමේ කියලා. නෑ. ඒ කියන්නේ මෙතන කවුරු හරි මැරෙනකොට මේ මෙතනින් කවුරුත් යනවා නෙමේ. මෙතන මේ සිත අවසන් වෙනවා. අපි කියනවා නේද අර රතු පාට ලයිට් එකකින් මනුස්සාත්මයට සංඥාව පෙන්වනව නේද? සංඥා ස්වභාවය, මනුස්ස සංඥා ස්වභාවය. ඊට පස්සේ ඒක පව් කරනකොට මෙරුම් පාට වෙනවා. ඒක ඇහුවනේ. ඊට පස්සේ තව ටිකක් පව් ඇහුවනේ. ඒ ටික ඔක්කොම ඉතාලම පැහැදිලිව පැහැදිලි. එතකොට පැහැදිලි දැන් මේ සංඥාව අපි අපේ අපේ මේ අපේ කර්ම විපාකය කියන්නේ චේතන. චේතනම් බික්කවේ කම්මමදා කියන්නේ චේතන කියන්නේ සංඥා. සංඥා අபிසංකරණයක් මේක හැම මොහොතෙම සිද්ධ වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා. එතන අපි අපි හැම මොහොතෙම අපි ඊගා භවය හදනවා. වැටහෙනානේ? එතකොට මෙතන සුගති පරායන වෙන්නේ සංඥා සුකුමුණොත් විතරයි කියලා පෙන්නවා. තුන්සිත පහදවා දාන දෙන හැටි, පින්දාම් කරන හැටි, කටයුතු කරන හැටි, සුගතියට හේතු වෙන හැටි, නියත සුගති පරායන වෙන හැටි සංඥා සුකුමත්වයේ තුල රාග දේශමෝ තුනී වීම තුලයි සිද්ධ වෙන්නේ කියන එක පෙන්නවා. වැටහෙනවනේ? රාග දේශමෝ තුනී වෙනවා කියන්නේ සංඥා සුකුම වෙනවා කියලා පෙන්නවා. ඒක වැටහුණා නේ? ඔව් ඒ විතරක් නෙමෙයි ඒ සංඥා සුකුම් වෙනවත් එක්කම අපේ කෙලෙස් ටික ටික නැති වෙනවා කියන එකක් දැන් ටික ටික ඔව් ඒක වෙන්නේ සත්‍ය දැක්කොත් බාහිර දෙයක් තිබ්බොත් කෙලෙස් ඇවිස්සෙනවා මේක මේක සම්පූර්ණ බාහිර දෙයක් බාහිර දෙයක් හම්බ වෙන්න බෑ මේ ධර්මයේ තුල අපිට දැන් මේ මොහොතේ අරමුණක් එනවා නම් පොත දකින්න සිත නම් පොත බාහිර තියෙන බාහිර පොතක් කියලා දෙයක් නැහැ. අපි අපි හිතන දෙයක් තියෙන්නේ. එසේ සාමී. ඒතකොට හිතන තරම් පොතක් නැහැ. ඒක මාය සංඥා මාය විඤ්ඤා මායාව. මාරූපමංච විඥානයි. අර දුමාරයක් වගේ අර අර වලල්ලක් වගේ ගිනි වලල්ලක් වගේ එකක්. ඒ සංඛාරයක්. අපි පොත කියලා ගත්තේ શબ્දේකුයි අර වර්ණේකුයි එකතු වෙච්ච එකක්. නාම රූප ගැට ගැහිච්ච එකක් තමයි විඥානය කියන්නේ. ඒක වැටුණා නේ. නාමය කියන්නේ શબ્දේ කියලා ගත්තොත් රූපේ කියන්නේ අර ඒවා ඒවා එකතු වෙන එක අපි හදා ගන්නවා. එන දැන් මෙතන මෙතන එන ආලෝකයට එක දැන් එනකොටම අපි පොතක් කියලා ගන්නවා පොතක් කියලා එනකොටම පොතක් බාහිර නැති බවට මේ සත්‍ය ධර්මයේ දකිනකොට එනවා එනවා හිතෙත් එහෙම දෙයක් නැති බව. එතකොට එතන නිමිත්ත පොත කියන නිමිත්ත අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ විඥානේ අනිදස්සන වෙනවා. ඒ කියන්නේ විඥානෙට පතිත වෙන්න හේතු නැති වෙනවා. ඒ කියන්නේ බාහිර වටිනාකම නැති වෙනවා. චන්දරාගේ නැති වෙනවා. චන්දරාගේ ඡය වීගෙන යනවා. ආශ්‍රව කෙලෙස් ඡය වීගෙන යනවා. වැටෙනවනේ උපාදානෙ වෙන්නේ නැහැ බාහිර පොතක් කියන එකක් ඇත්ත වෙන්නේ පොත ඇත්ත වුණොත් භවය හැදෙනවා පොත තියෙනවා පොත තියෙනවා දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා මේ ඔක්කොම තියෙනවා නාගා නුගග ඔක්කොම තියෙන භවයක් තියෙනවා භව නිරෝධෝ කියන්නේ පොතක් හම්බ වෙන්නේ නැහැ බාහිරේ පොත හම්බුනොත් සමුදේ අන්න දුක්ඛ අන්න සමුදේ සත්‍ය පොතක් හම්බ වෙනවා හැබැයි පොතක් බාහිර හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒ ඒක හම් පොත හම්බුනොත් දුක්ඛ සත්‍ය එතරම් තියෙනවා පොතක් තියෙන තැන ඇලෙනවා ගැටෙනවා එතනම උපාදානය තියෙනවා තණ්හාව තියෙනවා ආසාව ඇලෙන එක ගැටෙන එක එතරම් තියෙනවා රාග දේශමෝ සිත් හට ගන්න එක. ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම පටිච්චසමුප්පාදේ තියෙන බාහිර දෙයක් තියෙනවා නම් තියෙනවා නම් තමයි. ඒකයි විනේය ලෝකේ අවිද්‍යාව දවනස්ථාන කාය කායානුපස්සී විහෙරති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානය වඩන්නේ කිය. වැටෙනවනේ. පැහැදිලි කොටස් පින්තිත වෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මම මෙච්චර අවබෝධයක් ලැබෙයි කියලා මම කීනිසුමක් හිතුවේ නෑ. එතකොට සමුදේ ඥානං කියන්නේ බාහිර පොතක් තියෙන බව ගන්න එක. එතන බාහිර පොතක් තියෙන බව ගත්තොත් තමයි අධ්‍යත බහිද්දා කියන මෙන්න මේ මේ නොගැලපෙන නැති දෙයක් ඇති කියලා ගැනීමයි කරන්ට් එක උපදින ශක්තිය, විඥාන ශක්තිය. ඒකයි කර්මයට හේතු වෙන චේතනා බික්කවේ කම්මවදා කියලා නැවත උප්පත්තියට තියෙන මේ ලෝකයක් තියෙනවා කියලා ඊතන ඉඳයි. එතකොට සමුදේ ඥානං කියන්නේ මේ බාහිර දෙයක් නැති බව දකින්න එක. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ එතකොට බාහිර දෙයක් තිබ්බොත් තමයි දුක තියෙන්නේ කියලා ඥානං කියන්නේ දකින්න එක. ඒ වගේමයි එන අරමුණේ ඒක දකින්න ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඒ කියන්නේ නිරෝධය ඥානං කියන්නේ ඒකයි. එහෙමනම් එතකොට නෑ පටිපදා ඥානං කියන්නේ එතනයි එක දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන තැන. එහෙමනම් දුක්ඛ නිරෝධ ඥානං කියන්නේ මේ සත්‍ය දැකලා මිදෙන එකයි. දැකලා අපි මිදිය යුතුයි කියන එකයි. ඒකයි ආර්යකාන්ත සීලය. ඒකයි ආර්යවරු රකින්න සීලය. ඒකයි උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. ඒකයි ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ඒ කියන්නේ ස්කන්ධයේ උදේ කියන්නේ මෙතන නිමිත්ත ස්කන්ධය කියන්නේ ඒ අරමුණ ඒ අරමුණ ඇත්ත කර ගැනීමයි ස්කන්ධයේ උදේ දකින්න. කියන්නේ වය දකින්න කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි. ස්කන්ධයේ උදේ දකින්න කියන්නේ ඒකයි. ඒකයි පිටට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ ඒක ප්‍රතිපදාව. දැන් ඔබතුමා කල යුත්තේ ඒයි. එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන්න ඕන. ඔබතුමා කියපු දේ ඇත්තටම මට ව්‍යවහාරිකව ඒක ක්‍රියාවට නැගීම ගැන හොඳ අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. ඒකයි කරන්න ඕනේ ඒකයි ප්‍රතිපදාව පෙන්වන්න ඒ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ චතුරාර්ය සත්‍ය දුකෙන් මිදෙන්නයි. ඇත්තරම දුකෙන් මිදෙනවා බාහිර දෙයක් නැහැ කියලා දකිනකොට. එතකොට අපි අපිට බනින්න කෙනෙක් නැහැ. අපිට රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. අපිට ගහ ගන්න කෙනෙක් හම්බ වෙන්නේ. ඔක්කොම අපේ හිත කියන්නේ. එතකොට අපි හැමතිස්සම දකින්නේ අපේම හිත. එතකොට අපිට බාහිරට යන්නේ නැහැ. ඔක්කොම සංඥා. මෙහි තියෙන සංඥා එළිය නෙමෙයි. එතකොට අපිට එළිය ප්‍රශ්නයක් නැහැ. මහා සාන්ත සෝයක් දැනෙනවා. සංඛාර සමතය කියන්නේ ඒකයි. සබ්බ සංඛාර සමතෝ. සියලු සිතුවිලි සමතය වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ. සියලු සිතුවිලි සමතය වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සෝයක් දැනෙනවා. එයයි ඒකන් ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර